ඒ අල්පේච්ඡතාවය හඳුනා ගන්නට, පුහුණු කරන්නට අපට බාධක වෙන ධර්ම තුනක් පිළිබඳව අපි එහිදී කතා කළා අත්‍රිච්ඡතා මහිච්ඡතා පාපිච්ඡතා කියන මේ காரணා තුන. මේ පාප ධර්මයන්ගෙන් මේ ක්ලේශ ධර්මයන්ගෙන් මනස නිදහස් කොටගෙන අල්පේච්ඡතාවය අපි ඇති කරගන්නේ කොහොමද කියන කාරණයයි අද අපි පැහැදිලි කරන්නේ. අල්පේච්ඡ කියලා කිව්වේ අපි පසුගිය දේශනාවලත් සිහිපත් කළා ඉච්ඡ කියලා කියන්නේ කැමැත්ත අප්පච්ච කියලා කියන්නේ අඩු බලාපොරොත්තු ඒ වගේම තමන් අපේක්ෂා කරන දේවල් බහුලත්වයෙන් අපේක්ෂා නොකොට අල්පයකින් තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් පවත්වාගෙන කාරණයට අදාළ ප්‍රමාණයෙන් පවත්වාගෙන අවශ්‍යතාවය සහ හැඟීම් වල තියෙන වෙනස හඳුනාගෙන හැඟීම් වලට වහල් නොවි අවශ්‍ය පමණින් ද්‍රව්‍ය පුද්ගලයන් සම්බන්ධ කරගෙන අපට ජීවිතයේහි අත්‍යවශ්‍ය කාරණා සම්පාදනය කරගන්නට පුළුවන් නම් ඒ බඳු පුද්ගලයෙකුට අල්පේච්ඡතාවයේ පුරුදු පුහුණු කරන්නට පුළුවන්. අනුරුද්ධ හාමුදුරුව සිහිපත් කරන්නේ උන්වහන්සේගේ මනසට නැගෙන්නේ මේ තථාගත සද්ධර්මය ප්‍රගුණ කරන්නට නම් මේ ලෝකය පිළිබඳව යථා ස්වභාවය වූ ඒ යථා ධර්මය මනවින් අවබෝධ කරන්නට නම් ලෝකයේ පවතින රටාව නිවැරදිව තේරුම් ගන්නට නම් එබඳු තැනැත්තාට මේ හැඟීම් වලට වහල් වෙලා මහිච්ඡතාවෙන් ඒ වගේම අත්‍රිච්ඡතාවෙන් පාපිච්ඡතාවෙන් මනස මුලා කරගෙන මේ ලෝකයේහි යථාර්ථය හඳුනා ගන්නට පුළුවන් කමක් නැහැ. එනිසා යම්කිසි කෙනෙකුට මේ ලෝකයේහි පවතින ස්වභාවික ධර්ම න්‍යාය වටහා ගන්නට ඕන නම් තථාගතයන් වහන්සේ විසින් දුක් දුරු කිරීම සඳහා දේශනා කොට වදාළ ඒ ධර්මානුධර්ම ප්‍රතිපත්තිය මනවින් හඳුනාගෙන පුහුණු කරන්නට ඕන නම් එබඳු පුද්ගලයින් විසින් මේ අඩු බලාපොරොත්තු ඇති බව අල්පේච්ඡතාවයේ නැමැති මේ ගුණය පුහුණු කළ යුතුයි එය ධර්මානුධර්ම ප්‍රතිපත්තියට අත්‍යවශ්‍ය සාධකයක් කියන බව තමයි අනුරුද්ධ හාමුදුරුවන්ට පළමුවෙන්ම සිහිපත් වෙන්නේ. ඉතින් මේ කාරණය පිළිබඳව අපි පසුගිය ඒ ධර්ම දේශනා කීපෙදිම බොහෝ කරුණු කතා බහ කළා ඒ අල්පේච්ඡතාවයට බාධක වෙන ධර්ම පිළිබඳ. අද ධර්ම දේශනාව තුළින් පින්නතුන්ගේ අවධානය අපි යොමු කරන්නේ ඍජුවම ඒ බාධක ධර්ම දුරු කරගෙන අපි අල්පේච්ඡතාවය හඳුනාගන්නේ කොහොමද? අල්පේච්ඡතාවේ පුහුණු කරන්නේ කොහොමද කියන කාරණය පිළිබඳව. අල්පීච්ඡතාවය පිළිබඳව ධර්මයේහි සඳහන් කෙරෙනවා සතර ආකාරයකින්. එහෙම නැත්නම් අල්පේච්ඡ බව කරුණු සතරකදී පැවතිය යුතු බවයි ධර්මයේහි පැහැදිලි කරන්නේ. ඒ තමයි පච්චය අප්පිච්ච, පරියත්ති අප්පිච්ච, අධිගම අප්පිච්ච සහ දුතාංග අප්පිච්ච කියලා මේ අල්පේච්ඡතාවයේ සතරාකාරයකින් ධර්මයේහි විග්‍රහ කෙරෙනවා. පච්චය අප්පිච්ච කියලා කියන්නේ ප්‍රත්‍ය කියලා කියන්නේ ජීවිතයක් පවත්වන්නට ගිහියෙකුට හෝ පැවිද්දෙකුට හෝ අවශ්‍ය වෙන මූලික සාධක. ඒ කියන්නේ ඇඳුම්, ආහාර, නිවාස, ඒ වගේම ඖෂධ මේ ආදිය ගිහි පැවිදි හැම කෙනෙකුටම ජීවිතයක් පවත්වන්නට අත්‍යවශ්‍ය සාධක වෙනවා. ඒ නිසා ගිහියන්ගේ හැටියට කතා කරනකොට මේවා මූලික අවශ්‍යතා හැටියට දක්වනවා. භික්ෂුන් වහන්සේලාගේ වශයෙන් කතා කරනකොට මේවට ප්‍රත්‍ය කියලා කියනවා. සිව්පසය කියලා කියන්නේ චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස. ඒ කියන්නේ ඇඳුම්, ආහාර, නිවාස සහ බෙහෙත්. එතකොට මේ කාරණා හතර අපි හැම කෙනෙකුටම දිවි පැවැත්වීම සඳහා සාධක වෙන නිසා තමයි මේවට ප්‍රත්‍ය කියලා කියන්නේ. ගිහි වුණත් පැවිදි වුණත් යම්කිසි කෙනෙක් නිවන් දැකීමට බලාපොරොත්තු වෙනවා නම් මේ ධර්මානුධර්ම ප්‍රතිපත්තිය ප්‍රගුණ කරන්නට පේක්ෂා කරනවා නම් ඒබඳු පුද්ගලයින්ට සිද්ධ වෙනවා මේ ප්‍රත්‍ය පිළිබඳව අපි කොහොමද අල්පේච්ඡව කටයුතු කරන්න කියලා තේරුම් බේරුම් කරගන්න. මේ පිළිබඳව ත්‍රිපිටකයේහි දැක්වෙන ඊටාම වටිනා සූත්‍ර දේශනාව තමයි අරිය වංශ සූත්‍ර දේශනාව. අතීත කාලයේහි භික්ෂුන් වහන්සේලා රාත්‍රී පහන් වෙන තෙක් මේ සූත්‍ර දේශනාවෙන් ධර්ම දේශනා කළ බව ඉතිහාසයේ සඳහන් වෙනවා. ඒ වගේම රාජරාජ මහා මාත්‍යවරු තාම ඕනකමින් මේ සූත්‍ර දේශනාව මූලික කොටගෙන ධර්ම දේශනා සිදු කරන්නට භික්ෂුන් වහන්සේලාට අනුග්‍රහ දැක්වූ බව ඉතිහාසයෙහි සඳහන් වෙනවා. ඒ වගේම බොහොම දුර බැහැර ඉඳලා පවා මේ දේශනාව ශ්‍රවණය කරන්න ගිහි පැවිදි සදහැවත් පිරිස ඒක රාශි වුණු බව ඉතිහාස ප්‍රවෘත්තිවල සඳහන් වෙනවා. මේ තරම් ගෞරවයෙන් ඕනකමින් මේ දේශනාව නැවත නැවත මේ ලංකාව තුල පවත්වන්නට හේතුව තමයි ජීවිතයක් පවත්වන්නට අත්‍යවශ්‍ය වෙන සාධක පිළිබඳව යම්කිසි කෙනෙකුට නිවැරදි ක්‍රමය හඳුනා ගන්න පුළුවන් නම් ඒ කියන්නේ ඒ අත්‍යවශ්‍ය සාධක පරිහරණය කරන්නටත් ඕන. හැබැයි පරිහරණය කරද්දී හැඟීම් වලට වහල් වෙලා හැඟීම් මත දෝලණය නොවෙන්නටත් ඕන. ඒ කියන්නේ අවශ්‍යතාවය සහ හැඟීම කියන දෙකෙහි වෙනස පැහැදිලිව හඳුනගන්න ඕන. හඳුනගන්නට බැරි වෙලා හැඟීම් වලට වහල් වෙච්ච තැන ඒ පුද්ගලයා කාමසුකල්ලිකාන යෝගයට ඇදවෙනවා. එතකොට හැඟීම් පාලනය කරන්නට කියලා අර අත්‍යවශ්‍ය සාධක බැහැර කරුවෙන් පස්සේ එතනත්ත අත්කිලමතාන යෝගයට ඇද වැටෙනවා. කියන්නේ ආහාර ගැනීම, ඇඳුම් ඇඳීම, නිවාස පරිහරණය කිරීම කියන මේවා සීමා මායිම් නොදැන හැඟීම් වලට මුසපත් වෙලා වහල් වෙලා යම්කිසි කෙනෙක් පවත්වන්නට උත්සාහ කරනවා නම් එබඳු පුද්ගලයා අර කියන කාම සුකල්ලිකාන යෝගයෙන් මනස විනාශ කරගෙන නිවන් මඟ අහුරා ගන්නවා. යම්කිසි කෙනෙක් ඒ විදිහට මනස විනාශ වෙන නිසා මම ආහාර ගන්නෙ නැහැ. මම අද ඉඳලා ඇඳුම් අඳින්නේ නැහැ. මම ගෙවල් දොරවල් පරිහරණය කරන්නේ නැහැ. ඒ විදිහට ඒව අත්හැරීමෙන් තමයි අපිට නිවන් දකින්න පුළුවන් විමුක්තිය ලබන්නට පුළුවන් කියලා හිතනවනම් ඒකත් වරදවා ගැනීමක්. මොකද බාහිර දේවල් අතහැරියයි කියලා විතරක් අපේ මනස පාලනය කරන්නට පුළුවන්කමක් නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ අන්ත දෙකටම නොඇටි මධ්‍යම ප්‍රතිපදාවක් ගුණධම් වඩන්නට දේශනා කරනවා. ඒ තමයි අත්‍යවශ්‍ය සාධක පරිහරණය කරන්නටත් ඕන හැබැයි හැඟීම් වලට වහල් නොවි. ඒවාහි මුසපත් නොවි. අන්නේ ක්‍රමය යම් කෙනෙකුට පුරුදු පුහුණු කරන්නට පුළුවන් නම් ඒ තනත්තා මේ කියන පච්චය අප්පිච්චතාවේ ඒ කියන්නේ දිවි පවත්වන්නට අවශ්‍ය සාධක පිළිබඳව අල්පේච්ඡතාවය පුරුදු පුහුණු කරන කෙනෙක් වෙනවයි කියන බව ධර්මයේහි සඳහන් වෙන්නේ. ඒ අරියවංශ සූත්‍ර දේශනාව අපි වෙනම පැහැදිලි කරන්නට ගියොත් ඒක තා දීර්ඝ වශයෙන් කරුණු පැහැදිලි කරන්නට පුළුවන් ප්‍රධාන දේශනාවක් වෙනවා. අංගුත්තර නිකායෙහි චතුක්ක නිපාතයෙහි සඳහන් වෙන මේ සූත්‍ර දේශනාවෙහි බුදුරජාණන් වහන්සේ දක්වනවා අරිය වංශ හතරක් තියෙනවා චීවර මහාරේ වංශය, පිණ්ඩපාත මහාරේ වංශය, තේනාසන මහාරේ වංශය සහ භාවනා රාමතා මහාරේ වංශය. ତොර චීවර මහාරේ වංශය කියලා කියන්නේ සිවුර පිළිබඳව. එහෙම නැත්නම් ගිහියෙක් හැටියට නම් ඇඳුම පිළිබඳව කොහොමද පිළිපදින්නේ? පිණ්ඩපාත මහරවංශයයි කියලා කියන්නේ ආහාර පාන පිළිබඳව කොහොමද පිළිපදින්. ඒ වගේම සේනාසන මහරවංශයයි කියලා කියන්නේ නිවාස එහෙම නැත්නම් ආවාස සෙනසුන් පිළිබඳව කොහොමද පිළිපැදිය යුත්තේ. ඒ අත්‍යවශ්‍ය සාධක කෙලස් නොවැඩෙන ආකාරයට හැඟීම් වලට වහල් නොවි පරිහරණය කරද්දී ඒතනත්තා හතර වෙනුව භාවනාරාමතා මහරවංශය කියන තැනට යොමු වෙනවා. ඒ කියන්නේ භාවනාවට ඒ පුද්ගලයාගේ අවධානය යොමු කරන්නට පුළුවන් වෙනවා. එතකොට භාවනා කියලා කියන්නේ අසත් ධර්ම පාප ධර්ම මනසින් දුරු කරමින් කුසල ධර්ම බෝධිපාක්ෂික ධර්ම මනසෙහි අවදි කරමින් තෘෂ්ණා උපාදානයන්ගෙන් සිත නිදහස් කරගෙන පවිත්‍ර කරන්නට උත්සාහවත් වෙන වැඩපිළිවෙලට තමයි භාවනා කියලා කියන්නේ. එතකොට ඒ විදිහට හැඟීම් පාලනය කරගන්නා කෙනෙකුට පමණයි හැඟීම් පාලනය කරගන්න පුරුදු පුහුණු වෙන කෙනෙකුට පමණයි මේ විදිහට අර බාහිර අවශ්‍යතාවයන් හඳුනාගෙන ඒවා පවත්තන අතරතුරේ ලෝකය අවබෝධ කරගන්නට මානසික නිදහසක් හදාගන්නට පුළුවන් වෙයි. එහෙම නැත්නම් ලෝකේ පරිහරණය කරන්නට ගිය තැන ඒවට වසඟ වෙලා ඒවට මුලා වෙලා ඒවට මුසපත් වෙලා පුද්ගලයා Tamanගේ මනස විනාශ කරගන්නෝ භෞතික ලෝකයේ පැවැත්වුවා වුණාට එතනත්තාගේ අධ්‍යාත්මික ගුණ පරිහානියටපත් වෙනවා අර කෙලෙස් වසඟයට යාම නිසා. එනිසා බුදුරජාණන් වහන්සේ මේ අරියවංශ සූත්‍රයේදී පැහැදිලි කරන්නේ කොහොමද යම්කිසි පුද්ගලයෙක් Tamanට ආහාර පාන පරිහරණය කරනවා හැබැයි තෘෂ්ණාවට වසඟ නොවේ. ඒ වගේම ඇඳුම් පැළඳුම් සිරු පිරිකර පරිහරණය කරනවා තෘෂ්ණාවට වසඟ නොවි. ඒ වගේම නිවාස පරිහරණය කරනවා තෘෂ්ණාවට වසඟ නොවි. එසේ මදහත් මාවතක් තෝරා ගනිමින් මනස පුරුදු පුහුණු කරමින් අල්පේච්ඡතාවයෙන් යුක්තව ගුණනුවණ වඩන්නට යොමු වෙන්නේ කොහොමද කියන බව බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එහිදී තථාගතයන් වහන්සේ දක්වන විශේෂ කාරණයක් තමයි අගතිතෝ අමුච්චිතෝ අනජ්ජාපන්නෝ ආදීනව දස්සාවි නිස්සරණ පඤ්ඤෝ පරිභුංජති. අරිවංශ සූත්‍රයේ තථාගතයන් වහන්සේ දක්වනවා ඒ ලද දෙයකින් සතුටු වෙනවා වගේම ඒ ලැබෙන දේ ආ ඉතින් අපට ලැබිච්ච දේනේ අපි පරිහරණය කරන්නේ. එතකොට අපට මුදල් තියෙනවා නම් අපි මේ විදිහට පරිහරණය කළාට වැරද්දක් නැහැනේ කියලා එහෙම ලැබිච්ච පමණට පරිහරණය කරනවා කියලා එහෙම දේවල් පටලවා ගන්නෙ නැහැ. ලැබුණා වුණත් ඒවා පරිහරණය කරන්නේ කොහොමද? අගතිතෝ ඒකෙන් අගතියට යන්නේ නැතිව අන්තගාමී නොවි අමුච්චිතෝ එහි මුසපත් වෙන්නේ නැතුව එහිම ගිලෙන්නේ නැතිව වගේම අනජ්ජාපන්නෝ දැඩිව ඒක ග්‍රහණය කරගෙන උපාදාන කරගන්නේ නැතිව ආදීනව දස්සාවි ඒ කියන්නේ මේ භෞතික ද්‍රව්‍ය පරිහරණය කරන්න ගිහාම පවතින ආදීනවේ ඒහා බැඳිච්ච දුක්ඛම් කටළු මේවා හරියට තේරුම් අරගෙනයි පරිහරණය කරන්නේ ආදීනව දස්සාවි. nissarana pañño paribunja ඉඩක් ලැබුණු අවස්ථාවක මේක අතහරිනවා. ඒ කියන්නේ දැන් කෑම නොකා ජීවත් වෙන්නට බැරි නිසායි අපි ආහාර පාන ගන්න දිවි පවත්වන්නට. ඒ වගේම ගෙවල් දොරවල් පරිහරණය කරන්නේ නැතුව අපට බාහිර ආරක්ෂාව සපයා ගන්නට බැරි නිසායි අපි ගෙවල් දොරවල් පරිහරණය කරන්නේ. ඇඳුම් අඳින්නේ නැතිව අපට විලිවසාගෙන ලැජ්ජ බය ඇතුව ජීවත් වෙන්නට බැරි නිසායි අපි ඇඳුම් පරිහරණය කරන්නේ. ඒ වගේම මිල මුදල් නැතුව ජීවිතේ නඩත්තු කරගන්නට අවශ්‍යතා සම්පාදනය කරගන්නට බැරි නිසායි මිල මුදල් හරිහම්බ කරන්නේ. රැකී රක්ෂා, ගේ දොර, ඉඩකඩම්, යාන වාහන, වතු පිටි මේවා නැතුව ලෝකෙහි පවතින්න බෑ. ඒ නිසා අත්‍යවශ්‍ය නිසා දිවි පැවැත්වීමේ මූලික අවශ්‍යතාවය පදනම් කරගෙන මේවා පරිහරණය කරනවා. හැබැයි ඉඩ ලද සැනින්ම මේවා අතහරිමින් මනස නිදහස් කරගන්නවා කියන මෙන්න මේ nissaranaadhyasයෙන් ඒවා පරිහරණය කරන්න පුළුවන් වෙනවා. එහෙම වෙනකොට ඉඩක් ලැබුණු සැනින්ම අපට ඒවයින් වෙන් වෙන්න පුළුවන්. ඒ වෙන් වී යන්නට ඉඩ ලැබෙන තෙක් මනසින් උපාදාන කරගන්න නැතුව පරිහරණය කරන්න පුළුවන්. ඒ කියන්නේ දැන් සමහර වෙලාවට අපට ඇහෙනවනේ සමහරු කියනවා අනේ මට නම් දැන් ඇති වෙලා තියෙන්නේ මට දැන් තිත්ත වෙලා තියෙන්නේ ජීවිතේ පා වෙලා තියෙන්නේ ඔච්චර කළත් ඉවරයක් නැහැ හැමතිස්සෙම ප්‍රශ්න ගැටලු අරුබුද මේක කවදද ඉවරයක් වෙන්නේ කියලා මම බලාගෙන ඉන්නේ ආයෙනම් උපදින්නට මට නම් බෑ සතර පායෙනම් යන්න මට නම් බෑ මෙච්චර දුක් විඳින්න බෑ කියලා ඔය වගේ කාරණා ප්‍රකාශ කරන්නේ සැබවින්ම අර නයිස්ක්‍රම්‍ය කියන අදහසට වැඩිය මේ ලෝකය පරිහරණය කරද්දී ඇතිවෙන වෙහෙස කර බව පීඩාව නිසා. එතකොට දැන් මේ ආර්ය ශ්‍රාවකයා නිවන් දකින්නට බලාපොරොත්තු වෙන කෙනා මේ වෙහෙස කර බව දකිනවා. හැබැයි දැකලා ඒකත් එක්ක ගැටෙන්න යන්නේ නැහැ. ඉඩ ලැබෙන ලැබෙන ආකාරයට මේවයින් මනස නිදහස් කරගෙන කටයුතු කරන්නේ කොහොමද? nissarana ප්‍රඥාවෙන් කටයුතු කරනවා කියන්නේ ඒක. ඒ කියන්නේ ද්‍රව්‍ය තියනවා, පුද්ගලයෝ ඉන්නවා, සිදුවීම් පවතිනවා, දෛනිකව කළ යුතු යුතුයකම් කරනවා, වගකීම් ඉටු කරනවා. මේ සියල්ලම කරගෙන යනවා, පැකීරක්ෂා කරනවා, ගෙවල් දොරවල් පවත්වනවා, අඹදරුවන් පෝෂණය කරනවා. මේ සියල්ලක්මත් කරගෙන යනවා. හැබැයි nissarana ප්‍රඥාවෙන්. ඒ කියන්නේ නොයැලෙන්නා වූ මනසකින් යුක්තව දැඩිව උපාදාන නොකරගෙන මනසින් දේවල් අතහැරලා මානසික නිදහස පවත්වා ගනිමින් තමයි මේ භෞතික ලෝකය පරිහරණය කරන්නේ. ඉතින් එහෙම කරන්නේ කොහොමද කියලා කෙනෙකුට හිතෙන්නට පුළුවන්. ඒකට තමයි මනස පුහුණු කළ යුත්තේ. දිනක් බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේ නමක් සහ ප්‍රතජන පුද්ගලයෙක් අතර පවතින වෙනස පැහැදිලි කරන්නට උපමාවක් දේශනා කරනවා. මහණෙනි, අංග ප්‍රත්‍යංග සම්පූර්ණ තියෙන ගවයෙක් ඉන්නවා. ඒ ගවයා යම්කිසි කෙනෙක් හැම තුවාල වෙන්නේ නැතිව පරිස්සමින් ඒ හැම එක ප්‍රදේශයකින් පළලා හිමින් හිමින් සැරේ අර මසින් හැම වෙන් කරනවා. සම්පූර්ණ මුළු කයේම හැම එකම තලයක් හැටියට එහෙම නැත්නම් විසිරෙන්නේ නැති වෙන්න එකම හම් කැබැල්ලක් හැටියට කයින් වෙන් කරලා ගන්නවා. එතකොට දැන් සම්පූර්ණ මුළු ගවයම හැම අයින් කරලායි තියෙන්නේ. ආපහු අර paludu නොවුණු හැම නැවතර තිබුණා වගේම පෙරවනවා. එතකොට එහෙම පෙරෙව්වට පස්සේ ආපහු ඒ ගවයා පෙර හිටියා වගේම තමයි බාහිරට පෙනෙන්නේ. බුදුරජාණන් වහන්සේ අහනවා මහණෙනි සාමාන්‍ය ගවයෙකු සහ මේ ගවයා තුල තියෙන වෙනස කුමක්? එතකොට භික්ෂුන් වහන්සේලා පිළිතුරු දෙනවා ස්වාමීනි වෙනස තමයි අවශේෂ ගවයන්ගේ සම සහ මාංශය එකට බන්ධනය වෙලා පවතිනවා. මේ ගවයාගේ සම සහ මාංශය වෙන් වෙලා වියුක්තව පවතිනවා. එතකොට බැලූ බැල්මට එක වගේමයි. එතකොට සතා ජීවත් වෙනවා. කිසි ගැටලුවක් නැහැ. හැබැයි අවශේෂ ගවයින්ගේ සම සහ මේ මාංශය එකට බද්ධ වෙලා පවතින්නේ මේ ගවයාගේ සම සහ මාංශය බද්ධ වෙලා නැහැ වියුක්තවයි පවතින්නේ. ඒක තමයි වෙනස. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි අන්න ඒ වගේ තමයි කෙලස් නැසූ උතුමන් වහන්සේලා සහ සාමාන්‍ය ප්‍රතජන මිනිසුන්ගේ වෙනස. සාමාන්‍ය ප්‍රතජන ලෝකයා ලෝකය ඇසුරු කරනවා පරිහරණය කරනවා හැබැයි ලෝකයේත් එක්ක බද්ධ වෙලා ඒවත් මනසින් බදාගෙන මනසින් ග්‍රහණය කරගෙන උපාදාන කරගෙන අතහරින්නට පහසු නෑ අර තෘෂ්ණා උපාදානයන්ගෙන් කාම රාගයෙන් ලෝකේ බන්ධනය කරගෙන තමයි පවතින්නේ. හැබැයි මේ කෙලෙස් නැසූ උතුමන් වහන්සේලාගේ තියෙන වෙනස තමයි අන් අය වගේම ලෝකයේ තුල ජීවත් වෙනවා. සාමාන්‍ය කෙනෙකුට මේ හැම ගලවලා ආපහු ඒ තිබුණු හැටියටම පෙරවපු ගවයයි හැම සම්පූර්ණයෙන් තියෙන ගවයයි දෙන්න කාගේද වෙනස කොයිකද වෙනස කියලා හඳුනගන්න බැරි තරම් පිටින් බැලූ බැල්මට. හැබැයි වෙනසක් තියෙනවා. අර පිටත සහ ඇස්තුලත තිබිය යුතු බන්ධනය අර හැම ගලවපු ගවයාගේ නැති නිසා. අන්න ඒ වගේ තමයි කෙලස් නැසූ උතුමන් බාහිර ලෝකයට හඳුනා ගන්නට පහසු නැහැ. මොකද උන්වහන්සේලාත් අර අන්‍ය පුද්ගලයෝ වගේම සාමාන්‍ය ලෝකේ වැඩ කටයුතු කරමින් අත්‍යවශ්‍ය දේවල් පරිහරණය කරමින් පවතිනවා. හැබැයි පවතින වෙනස තමයි අර තෘෂ්ණා බන්ධනෙන් ලෝකයේ සමග බැඳිලා නැහැ. උන්වහන්සේලා නිස්සරණ ප්‍රඥාවෙන් තමයි ලෝකය ඇසුරු කරන්නේ. ඉතින් දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් ආයේ ඉතින් රහතන් වහන්සේලානේ අපි තාම රහත් වෙලා නැහනේ කෙලස් නැසුවම නම් ඉතින් කාටද එහෙම ඉන්න බැරි අපි තාම කෙලස් නැසලා නැති නිසානේ මෙහෙම ඉන්නේ කියලා කෙනෙකුට හිතෙනවා. එතනම තමයි අපිට වරදින්නේ ඒ කෙලස් නැසූ උතුමන් වෙනම තලයක ප්‍රතජන අපි වෙනම තලයක තියාගෙන අපිට ලං වෙන්නට බැරි එක්තරා දුරස්තර ස්වභාවයකින් තමයි අපි ඒ අරහත්ත්වයේ පිළිබඳව සිතන්නේ. ඇත්තට මෙතන දුරස්ත බවක් තියෙනවා. හැබැයි එය සමීප වෙන්නට බැරි තත්වයක් නෙවෙයි. එහෙම සමීප වෙන්නට බැරි තත්වයක් කියලා අපි හිතුවොත් එහෙම අපි කවදද එතනට යන්නේ? ඒතර රහතන් වහන්සේලා කියන්නේ තියම් කාලයක ප්‍රතජන සත්වය හැටියට, මිනිස්සය හැටියට මේ ලෝකේ ජීවත් වෙච්ච අය. ඒතර ඒගොල්ලෝ කොහොමද ඒ බාහිර ලෝකය සහ අභ්‍යන්තර ලෝකය ව්‍යුක්ත වෙන තැනට මනස පුහුණු කළේ. ඒ පුහුණු කරන ක්‍රමය තමයි ආර්ය වංශ ප්‍රතිපදාවයි කියලා මේ අරිය වංශ සූත්‍රය දේශනා කරන්නේ. ඒ කොතනින්ද වෙනස ඇති කරන්නේ බාහිර ලෝකය වෙනස් කරලා නෙමේ ද්‍රව්‍ය බැහැර කරලා පුද්ගලයෝ බැහැර කරලා සිදුවීම් නවත්තලා වගකීම් යුතුයකම් නවත්තලා නෙමේ ඒ සියල්ලක් බාහිර ලෝකයේ තුල භෞතිකව ක්‍රියාත්මක වෙන අතරතුරේ මනසින් ඇති කරගන්නා තෘෂ්ණා උපාදානය ටික ටික අඩු කරගන්නට උත්සාහ කරනවා. ඇයි එහෙම අඩු කරගන්නේ? ඒ තැනත්තා දකිනවා මේවා පරිහරණය කරන්නට යන තැනදී වෙහෙසක් තියෙනවා. ඒ වෙහෙස දෙගුණ තෙගුණ වෙනවා තෘෂ්ණාවෙන් බන්ධනය කරගෙන මේවා පවත්වන්නට ගිය තැනදී. එහෙම කරන කෙනාට කොච්චර ලැබුණත් තෘප්තියක් නැහැ, සහනයක් නැහැ, මනසින් දුක් විඳිනවා. හැබැයි මනස තෘප්තිමත් කරගත්තොත්, මනස සැහැල්ලු කරගත්තොත් ඒවා ඇතත් නැතත් අල්පයකින් හෝ මහා ප්‍රමාණයකින් හෝ කවර ප්‍රමාණයකින් ඒවා පැවතුනත් අපේ මනසට ලොකු වෙහෙසක් නැතුව පවතින්නට පුළුවන්. උදාහරණයක් හැටියට ආහාර පාන අගහිග වුණොත් අපට කයට කුසගිනි දැනෙනවා, වෙහෙස දැනෙනවා, ක්ලාන්ත බව දැනෙනවා. හැබැයි මේ ක්ලාන්ත බව වෙහෙස ආහාර නැති බව පිළිබඳව ඕන්නම් මනසිනුත් කෙනෙකුට දුක් විඳින්මින් අර පීඩාව දෙගුණ තෙගුණ කරගන්න පුළුවන්. ඒ වගේම යම්කිසි කෙනෙකුට ඕන නම් තමන්ගේ මනස සතුටින් පවත්වාගෙන ධර්මට අනුව පවත්වාගෙන ලෝක ධර්මතාවයන් මෙනෙහි කරමින් යථා ස්වභාවය දකිමින් සැහැල්ලුවෙන් පවත්වන්න පුළුවන් එහෙම කෙනාට අර ආහාර අඩුපාඩු වීමේ ලොකු පීඩාවක් මනසට ගතට නොදැනෙන ආකාරය. එකෙන් අදහස් කරන්නේ දහම දන්නවා නම් නොකා නොබී ඉන්න පුළුවන් කියන එක නෙමෙයි. ඒ නිසා තමයි අපි මුලින්ම සඳහන් කළේ රහතන් වහන්සේට උනත් ආර්යයන් වහන්සේට උනත් ගිහි වුණත් පැවිදි වුණත් මේ මූලික අවශ්‍යතාවයන් තියෙනවා කය නඩත්. හැබැයි නඩත්තු කරන්න අවශ්‍ය නිසා ඒවා නඩත්තු කරනවා විනා අත්‍යවශ්‍ය සාධක නිසා පවත්වනවා විනා සීමාතික්‍රාන්තව එහි මුසපත් වෙලා විනාශ වෙන්නට ඒබඳු පුද්ගලයා උත්සාහවත් වෙන්නේ නැහැ. මොකද ඒ තැනත්තා නැවත නැවත ප්‍රත්‍යවේක්ෂා කරලා දකිනවා මේ ප්‍රත්‍ය ඇසුරු කරන්නට ගිය තැනදී කොච්චර වෙහෙසක් Tamanට විඳින්නට සිද්ධ වෙනවා. දැන් ඕක තමයි දෙව්ලොව සහ මනුලොව අතර තියෙන ප්‍රධාන වෙනසකුත් ඇති වෙන්නේ ඔතනදී. දිව්‍ය ලෝකේ සැප සම්පත් බහුලයි. මනුස්ස ලෝකේ සැප සහ දුක මිශ්‍ර වෙලා තියෙනවා. දෙව්ලොව ධම ප්‍රත්‍යක්ෂ කරන්න තියෙන ඉඩකඩ අඩුයි. මනුස්ස ලෝකේ ප්‍රත්‍යක්ෂ කරන්න තියෙන ඉඩකඩ වැඩි. කුමක් නිසාද? දැන් යම්කිසි කෙනෙක් දිව්‍ය ලෝකේ උපන්නට පස්සේ ඒ දෙවියන්ට අපට ආහාර අවශ්‍යයි කියලා දැනෙනකොටම හැඟෙනකොටම ඒ ආහාරය කුසල බලයෙන් මැවිලා ඒකේ රසය සුවේ භුක්ති විඳලා කුසගිනි නිවලා සියල්ලක් තෘප්තිමත් වෙලා අවසానයි. නමුත් මිනිස්සෙක් මට අහවල් ආහාරය භුක්ති විඳින්නට ඕන කියලා හිතුවට ඒක එකපාරට මැවෙන්නේ නැහැ. ඒක ඉතින් කුස්සියට ගිහිල්ලා උයලා පිහලා පිළියෙල කරගන්න ඕන. කුස්සියට ගිහිල්ලා උයලා පිහලා පිළියෙල කරන්න නම් බඩු මුට්ටු කුස්සිය තියෙන්න ඕන. කුස්සියට බඩුමුට්ටු අහම්බෙන් ආකස්මික වෙන්නේ නැහැ. ඒ බඩුමුට්ටු ගේන්න නම් මුදල් තියෙන්න ඕන. මුදල් අපට වෙන කෙනෙක් නිකන් දෙන්නේ නැහැ. ළඟට ඇවිල්ලා ගෙනත් දීලා යන්නේ නැහැ. මුදල් උපයන්නට ඕන. ඒ සඳහා එක්ක රැකියාවක් කරන්න ඕන නැත්නම් තමන්ගේම ව්‍යාපාරයක් කරන්න ඕන. රැකියාවක් කරන්නට හෝ ව්‍යාපාරයක් කරන්න නිකම්ම බෑ. දැනුම සහ ඒ සඳහා පළපුරුද්ද කුසලතාවය අපි සතුව ගොඩනගා ගන්න ඕන. දැනුම සහ කුසලතාවයන් මිනිස්සුන්ට උත්පත්තියෙන්ම සහජයෙන්ම සියල්ල මතුවෙන්නේ නැහැ. ඒවා මේ ජීවිතේ කුඩා කාලේ ඉඳලා ඉස්කෝලේ ගිහිල්ලා වෙහෙස මහන්සි වෙලා ඉගෙනගෙන පුහුණු කරලා නොඑක ආකාරයෙන් ගොඩනගා ගන්නට ඕන. දැන් බලන්න එතකොට දෙවියන්ට සිතූසනින් ඒ කිසිම වෙහෙසක් නැතුව Taman රුචි කරන ආහාරය භුක්ති විඳින්නට අවකාශ ලැබෙනවා. හැබැයි මිනිස්යාට ඒ අසවල් ආහාරය අනුභව කරන්න ඕන කියලා හිතුවට ඒක ලබන්නට නම් ඉපදිලා යන්තම් 6 4 තේරෙන දවසේ ඉඳලා පාසල් ගිහිල්ලා උදේ පාන්දර අවදි වෙලා වෙහෙසිලා මහන්සි වෙලා නිදි මරාගෙන ඉගෙනගෙන විභාග සමත් වෙලා රැකියාවන් කරලා මොන තරම් දුකක් විඳින්න ඕනද මේ තමන් කැමති ආහාරය කියන එක භුක්ති විඳින්න. එතකොට මේ ටික තමයි අර තමන්ට අවශ්‍ය දේ ලබද්දී ඒ පසුපස තියෙන දුක් ගොඩ මේක තමයි ආදීනවයයි කියලා කියන්නේ. කෑම කෑවහම අපිට දිවි පවත්ව ගන්න පුළුවන් කෑමේ රසය දැනෙනකොට අපිට යම්කිසි සතුටක් සොම්නසක් දැනෙනවා හැබැයි මේ ටික එතනට ගෙන්න ගන්න ලොකු දුකක් විඳින්න ඕන ලොකු වෙහෙසක් විඳින්නට ඕන ලොකු පීඩාවක් විඳින්න ඕන මේ ටිකට කියනවා ආදීනවයයි කියලා එතකොට මේ ආර්ය භාවයට පැමිණෙන්නට ගුණධම් වඩන තැනැත්තා අල්පේච්ඡතාවේ පුරුදු පුහුණු කරන තැනැත්තා මේ පරිහරණය කරන දේවල් වල ආදීනවේ දකිමින් තමයි පරිහරණය කරන්නේ. දැන් මේවා නැවත නැවත ගොඩනගන්න ඕන, නැවත නැවත පවත්වන්නට ඕන, සංරක්ෂණය කරන්න ඕන, නඩත්තු කරන්නට ඕන, පිරිසිදු කරන්න ඕන. මේක කලවරක් නැහැ. ඒතකොට හොඳ ගයක් දොරක් අපිට හදාගන්න පුළුවන්. හැබැයි හොඳ ගයක් දොරක් ලොකු ගයක් දොරක් හදාගන්න ඕන කියලා හදනකොට හිතුණට හදලා ඉවර වුණාට පස්සේ ඒක අතු ගන්න කෙනෙක් නැහැ. ඒකේ ඉන්න කෙනෙක් නැහැ. මකුළු දැල් ටික කඩන්න කෙනෙක් නැහැ. පිරිසුදු කරන්න කෙනෙක් නැහැ. අන්තිමට ඒව වෙනුවෙන් දුක් විඳින්න වෙනවා. එතකොට මුලදි ගේ හදාගන්න කියලා සෑහෙන කාලයක් දුක් විඳිනවා ගේ හදාගත්තට පස්සේ ඒක සුද්ධ කරගන්න, පවිත්‍ර කරගන්න, පිරිසිදු කරගන්න, නඩත්තු කරගන්න, රැකගන්න ඒකට සෑහෙන දුකක් විඳින්න වෙනවා. දැන් අපි දන්නවා බොහෝ දෙනා මේ කතාව කියනවා හාමුදුරනේ අපි ගේ හදනකොට අපිට මේක තේරුන්නේ නැහනේ. ගේ හදනකොට මෙහෙම වෙන්න ඕන මෙහෙම වෙන්න ඕන කියලා ලස්සනට හොඳ සැලසුමක් හදලා හොඳ ලොකුවට ගේ හදාගත්තා. අන්තිමට ඒවා නඩත්තු කරගන්නට බැරුව පීඩා විඳිනවා. එතකොට මේකෙන් අදහස් කරන්නේ ලොකුවට ගෙවල් හදන්න එපා කියන එක නෙමෙයි. අවශ්‍ය නම් හදාගත්තට කමක් නැහැ. හැබැයි මේවා පරිහරණය කරද්දී තියෙන ආදීනවය මේ දුක පිළිබඳවත් අපි තේරුම් ගන්නට ඕන. එතකොට එහෙම කිය කියා අපි කලකිරීමටපත් වෙලා නේ මට නම් ඕවා ඕන් නැහැ කියලා එහෙම ඉන්නට පුළුවන් කමකුත් නැහැ. ඒ නිසා අවශ්‍යතාවයේ පරිදි ගොඩනගා ගන්නටත් ඕනේ. හැබැයි මේවා නඩත්තු කරද්දි මෙන්න මේ වගේ වෙහෙස කර බවක් තියනවා කියලා අපි මතක තියාගන්නටත් ඕන. අර තායිලන්තේ පහළ වුණු අචාන්චා හාමුදුරුවෝ සඳහන් කරනවා සැප සම්පත් බහුල වෙන බහුල වෙන තරම පහසුකම් වැඩි කරගන්න වැඩි කරගන්න තරමට අපට වැඩත් වැඩි වෙනවා ගැටලුත් වැඩි වෙනවා ඒ කොමක් නිසාද උන්වහන්සේ එහෙම කියන්නේ ඒ ආරණ්‍ය ඉස්සල්ලා බොහොම සුළුවෙන් ආරම්භ කරපු තැන එතකොට පොඩි පොඩි කුටු ටිකක් තිබුණා. පසු කාලේන මහජනතාව වැඩි වෙනකොට හොඳ පහසුකම් ඇතුව ආවාස සකස් කරනවා, ලොකු ශාලාවන් නිර්මාණය කරනවා. එතකොට ශාලාව ලොකු වෙන්න ලොකු වෙන්න ඒකේ පහසුකම් වැඩි වෙන්න වැඩි වෙන්න නඩත්තු කිරීමේ පීඩාවත් ඒ තරමටම වැඩි වෙනවා. අතු ගන්න තියෙන ප්‍රමාණය ඒ වගේම වැඩි වෙනවා. ඒ වගේම දැන් අපි හිතමු බිමට ටයිල් එහෙම නැත්නම් බිම් ගඩොල් අල්ලලා ඒ විදිහට සකස් කරපු තැනක අර නිකම්ම සිමෙන්ති පොලොක් තුගානවා වගේ බෑ යන්තම් මඩ පැල්ලම පවා හිටිනවා. ඒතර සිමෙන්ති පොලොව නිකන් අපට කොස්සකින් අතුගාලා පිහදාලා ඉවත් කරන්න පුළුවන්. හැබැයි අර ටයිල් අල්ලපු පොලොව අපිට එහෙම කරන්න බෑ. ඒක වතුර දාලා පිහදාලා සුද්ධ කරන්න. එතකොට ඊට පස්සේ ඒකේ පිළිගඳ එනවා. ඒ පිළිගඳ යන්න තව මොනෝ හරි එකට දාන්න වෙනවා. එතකොට දැන් මොකද්ද මේ වෙලා තියෙන්නේ? පහසුකම් වැඩි වෙන්න වැඩි වෙන්න කරදර වැඩි වෙනවා. කම් කටුළු වැඩි වෙනවා. පීඩා වැඩි වෙනවා. වැඩ වැඩි වෙනවා. මේක තමයි මේ සංස්කාර ධර්මයන්ගේ පවතින ආදීනවේ. එතකොට මේ නිවන් දකින්නට බලාපොරොත්තු වෙන පුද්ගලයා Tamanට යමක් අවශ්‍ය නිසා සම්පාදනය කරගන්නවා ගොඩනගා ගන්නවා හැබැයි එතනත්තා දකිනවා මේ ගොඩනගන්න ගොඩනගන්න සම්පාදනය කරන්න කරන්න මේවාෙහි මහා ආදීනවයක් පවතිනවා මේවා නැවත නැවත සංරක්ෂණය කිරීමේ නඩත්තු කිරීමේ ගැටලු මතුවෙනවා ඒ වගේම ගොඩනගන්නටත් වෙහෙසෙන්නට ඕන, පවත්වන්නටත් වෙහෙසෙන්න ඕන, සංරක්ෂණය කරන්නටත් වෙහෙසෙන්න ඕන. මෙන්න මේ ආදීනවේ දකිමින් තමයි ඒතනත්තා මේවා පරිහරණය කරන්නේ. ඒ විදිහෙන් පරිහරණය කරනකොට ඒතනත්තාට අවශ්‍යතාවය සපුරා ගන්නවා. හැබැයි මනසින් දැඩිව උපාදාන කරගන්නේ නැතිව මනස කොහොමද නිදහස් කරගන්නේ කියලත් ඒතනත්තා ටිකෙන් ටික පුරුදු පුහුණු කරනවා. එහෙම පුරුදු පුහුණු කරනකොට තමයි ඔහුට පුළුවන් වෙන්නේ අර කියන අල්පේච්ඡතාවයේ ඇති කරගෙන ලෝකය භුක්ති විඳිද්දි ලෝකය පරිහරණය කරද්දී මනසින් දැඩිව ග්‍රහණය කරන්නේ නැතුව මනස සැහැල්ලු කරගෙන නිස්සරණ ප්‍රඥාවෙන් යුක්තව මේ ප්‍රත්‍ය අනුභව කරන්නට පරිහරණය කරන. එනිසා මේ ආර්ය වංශ සූත්‍ර දේශනාවේ තථාගතයන් වහන්සේ ඒ කාරණේ විශේෂයෙන් අවධාරණය කරනවා ඒ තැනැත්තා ආහාර පාන භුක්ති විඳත් ඇඳුම් පැළඳුම් පරිහරණය කළත් ගේ දොර හැදුවත් අවශේෂ සමාජ අවශ්‍යතාවයන් කවරක් පැවැත්වුවත් අගතිතෝ අගතියට යන්නේ නැතිව අමුච්චිතෝ එහිම මුසපත් වෙලා කිඳා බහින්නේ නැතිව ඒ වගේම අනජ්ජහපන්නෝ දැඩිව ග්‍රහණය කරන්නේ නැතිව ආදීනව දස්සාවි ඒව ඇතින කම්කටොළු දුක වේදනාව දකිමින් නිස්සරණ පඤ්ඤෝ පරිබුඤ්ජති මනසින් දැඩිව අල්ලාගන්න නැතුව අතහරින්නට පුළුවන් මනසින් යුක්තවයි පරිහරණය. මෙතන අපි විශේෂයෙන් තේරුම් ගන්න ඕන නැවත නැවත අවධාරණය කර ගන්න ඕන මේ ලෝකය ද්‍රව්‍ය අතහරිනවා කියන එක නෙමෙයි මෙතන කියන්නේ. අවශ්‍ය නම් ඒවත් වෙනස් කරගන්නට පුළුවන්. නමුත් මනසින් අතහරින්නට පුළුවන් වෙන්න ඕන. දැන් මහබෝසතාණන් වහන්සේ නයිස්ක්‍රම්‍ය කිරීමේදී ගිහි ගිය අතහැරලා උන්වහන්සේ නික්ම ගියා. එතකොට ඇයිද මේ ගිහි ගිය අතහැරියේ? ගිහිගයක් ඇතුළේ ඉඳගෙන බුද්ධත්වයේ ලබන්නට බැරි නිසා. එහෙමනම් උන්වහන්සේ මේක දරා ගන්න බැරි නිසා, ඉවස ගන්න බැරි නිසා පැනලා ගියා නෙමේ. මේ ගිහි ජීවිතය තුළ ගිහි gedara තුළ මේ ගිහි බන්ධනය තුළ ඉඳිමින් කෙනෙකුට බුද්ධත්වයටපත් වෙන්න බෑ. රහත් තුනත් එක්ක දින හතක් ඇතුළත පිරිනුවන් පාන්න ඕන නැත්නම් පැවිදි වෙන්න ඕන. එහෙමනම් බුදු වෙන කෙනෙක් රහත් වෙන කෙනෙක් නිවසින් බැහැරවීම කියන එක අත්‍යවශ්‍ය සාධකයක්. ඒක හැඟීම් බරව නෙමෙයි. නමුත් එතකන් යම් කිසි කෙනෙකුට නිවසේහි රැඳෙමිනුත් මේ කටයුතු කරන්න පුළුවන්. අනාගාමී බව දක්වා නිවසින් බැහැරවීමේ අවශ්‍යතාවයක් මතුවේනේ නැහැ. එතකොට යම් කිසි කෙනෙකුට ඕන නම් නිවසින් බැහැර වෙලා පැවිදි වෙන්නටත් පුළුවන්. ඕනනම් අරණ්‍ය ගත වෙන්නත් පුළුවන්. හැබැයි ඒක හැඟීම් වලට වහල් වෙලා නොවේ අවශ්‍යතාවයක් සපුරා ගැනීමක් වශයෙන් තමන්ට ගුණධම් වඩන්නට වඩා හොඳ පරිසරයක් නිර්මාණය කර ගැනීමක් වශයෙන් Taman එහෙම කරනවා නම් එහි ඇති වරදක් නැහැ. නමුත් අර විදිහට හැඟීම් වලට වහල් වෙලා මෙතන නම් මට ඉන්න බෑ මේවා කරගන්න බෑ මම කැමති මේ වගේ පරිසරයකටයි කියලා ඒ විදිහට නම් අපි දේවල් මාරු කරන්නේ ඒ තැනත්තා වැරදි විදිහේ නිගමනයක් තුල ඉඳගෙනයි ඒ කටයුතු කරලා. හැබැයි එහෙම කරන අය අපිට ලොකු නයිස්ක්‍රම්‍යයක් ඇතුව කටයුතු කරනවා වගේ පෙනෙන්න පුළුවන්. නමුත් එතන තියෙන්නේ පටලවා ගැනීමක් විනා ඒ යථාර්ථවාදීව ලෝකයේ දැක්මක් නෙවෙයි පින්නතුනි. එනිසා මේ ප්‍රත්‍ය අපිච්චතාවයයි කියලා කියන්නේ එහෙම නැත්නම් ජීවිතේ නඩත්තු කරන්නට අවශ්‍ය වෙන සිව්පසේ පිළිබඳව අල්පේච්ඡතාවයයි කියලා කියන්නේ අවශ්‍යතාවය සහ හැඟීම් වෙන්කොට හඳුනාගෙන හැඟීම් වලට වහල් නොවි අවශ්‍යතා පරිහරණය කරන්න පුළුවන් නම් ඒබඳු ප්‍රඥාවකින් කටයුතු කරන කෙනෙකුට තමයි අල්පේච්ඡතාවය දියුණු කරන්නට පුළුවන් වෙන්නේ කියලා එදා අනුරුද්ධ හාමුදුරුවන්ට සිහිපත් වෙනවා. ඊළඟට අල්පේච්ඡතාවය පිළිබඳව අපි ඉගෙන ගත යුතු දෙවන කාරණය තමයි පරයාප්ත්‍ය අප්පිච්ඡතාවය. පරයාප්ත්‍ය අප්පිච්ඡතාවය කියලා කියන්නේ පරයත්‍යයි කියලා කියන්නේ තථාගත ධර්මය, ත්‍රිපිටක ධර්මය. එතකොට ලෝකය පිළිබඳව දැනුගත්නම් ಬಹುශ්‍රුත භාවය විශේෂයෙන් ධහම පිළිබඳව තියෙන දැනුගත් ස්වභාවය තමයි මෙතන පරයාප්ත්‍යයි කියලා කියන්නේ. එතකොට මේ ත්‍රිපිටක ධර්මයේ පිළිබඳව තථාගත සද්ධර්මයේ පිළිබඳව ලෝක ධර්මයේ පිළිබඳව Taman බහුලව දැන ඉගෙනගෙන තියනවා නම් ඒ දැනුගත්කම් ලෝකයට ඕනවට වඩා පෙන්වන්නට අඟවන්නට දනවන්නට යම්කිසි කෙනෙක් උත්සාහ කරනවා නම් එතන ඒ පුද්ගලයා තුළ අල්පේච්ඡතාවයක් ඇත්තේ නැහැ. දැන් මේ අල්පේච්ඡතාවය කියනකොට බොහෝ දෙනෙකුට සිහිපත් වෙන්නේ අර ද්‍රව්‍ය, මිල මුදල්, ආහාර පාන, ගෙවල් දොරවල්, යාන වාහන මේවා අඩු කරගන්න ඕන කියන විදිහේ අදහසක් තමයි ගොඩක් දෙනෙකුට එන්නේ. පිනතුනේ ද්‍රව්‍ය ලෝකයේ පමණක් නෙමේ මානසික ලෝකයක් ලෝකයම තමයි. ඒ නිසා අල්පේච්ඡ කියනකොට අඩු බලාපොරොත්තු කියනකොට ද්‍රව්‍ය අඩුවෙන් බලාපොරොත්තු වීම වගේම හැඟීම් පිළිබඳව ඒ වගේම Tamanගේ මනසේ අපේක්ෂා බලාපොරොත්තු පිළිබඳව අඩු බවක් ඇති කරගන්නටත් ඕන. පෙර ධර්ම දේශනාවලදීත් අපි මේවා උදාහරණ සහිතව පැහැදිලි කළා. අර ආරණ්‍යයට වැඩිය ස්වාමින් වහන්සේ සහ ග්‍රාමවාසීව වැඩ හිටිය ස්වාමින් වහන්සේගේ ප්‍රවෘත්ති සිහිපත් කරමින් අපි පැහැදිලි කළා අපි විශේෂයෙන් මේ අඩු බලාපොරොත්තු කියන තැනදී මනසයි පුහුණු කරන්නේ. ඒ නිසා යම් කිසි කෙනෙකුට භෞතික ලෝකයේ දේවල් අපේක්ෂා කිරීම ටික ටික අඩු කරගන්නවා වගේම මානසිකව දේවල් අපේක්ෂා කිරීමත්. ඒ කියන්නේ දැන් අපි හිතමු කීර්තිය, ප්‍රසිද්ධිය මේවා භෞතිකව අපට අල්ලන්නට පුළුවන් දේවල් නෙමෙයි. කීර්තිය කියන එක ඒක පැතිරෙන පුද්ගලයාගෙන් කටින් කටට කටින් කටට සමාජය තුල පැතිරෙන කාරණයක්. එතකොට ඒක අපට අපේ අතට ලැබෙන දෙයක්වත් කන්න පුළුවන් දෙයක්වත් නෙමෙයි. නමුත් මිනිස්සු අර භෞතික දේවල් අපේක්ෂා කරනවටත් වඩා සමහරට කීර්තිය අපේක්ෂා කරනවා. වගේම ගරු බුහුමන් අපේක්ෂා කරනවා. ඒ වගේම මම මූලිකත්වයේ තියාගෙන කටයුතු කරන්නට ඕනේ කියලා එහෙම දේවල් මිනිස්සු බලාපොරොත්තු වෙනවා. මම තමයි මුල් තැනට ඉන්න ඇත්තේ. මට තමයි අධිපතිකම ලැබෙන්න නැත්තේ. මගෙන් අහලා තමයි හැම දෙයක්ම කරන්න නැත්තේ. මම තමයි මෙතන උගතා මම තමයි මෙතන දනුමැත්තා ඒ නිසා හැමෝම දැනගන්න ඕන මම මම තමයි මෙතන මේවා පිළිබඳව හොඳටම දැනගෙනගෙන කතා කරන්න කියලා. එතන මේවා මිනිස්සුන්ට අඟවන්නට ඕන වෙනවා ලෝකයාට. එතකොට ඒවෙන් මේ මිනිස්සුන්ට මුදල් ලැබෙනවත් නෙමෙයි. ආහාර ලැබෙනවත් නෙමෙයි. ඉඳුම් හිටුම් ලැබෙනවත් නෙමෙයි. ඇඳුම් පැළඳුම් ලැබෙනවත් නෙමෙයි. මේ කියන මූලික අවශ්‍යතා එකක්වත් සම්පූර්ණ නොවුනත් මිනිස්සුන්ට ඕන වෙනවා මම මෙන්න මෙහෙම කෙනෙක් කියලා තමන්ගේ ප්‍රතිරූපය ලෝකයට අඟවන්න. එතකොට ඒ මොකද්ද? ඒකත් ඉච්ඡාවක්. ඒකත් බලාපොරොත්තුවක්. එතකොට මා පිළිබඳව අන් අය මෙසේ මෙසේ දනීවා මෙසේ මෙසේ දැනගනීවා කියලා හිතන පුද්ගලයා මට මෙච්චර දැනුගත්කම් තියෙනවා මෙච්චර හැකියාවන් තියෙනවා අපි ධර්මයේ ගැන මෙච්චර විචක්ෂණයි කියලා නිරන්තරයෙන් ලෝකයට අඟවන්නට උත්සාහවත් වෙනවා. ඒක අල්පේච්ඡතාවයට ප්‍රබල බාධාවක් කියන බවයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එනිසා එනිසා නිවන් දැකීමට අපේක්ෂා කරන පුද්ගලයා පුහුණු වෙන්නට ඕනේ භෞතික වශයෙන් දේවල් අපේක්ෂා කිරීම අඩු කරගන්නා වගේම මානසික වශයෙන් දේවල් අපේක්ෂා කිරීමත් ටිකෙන් ටික අඩු කරගන්න. දහමෙහි සඳහන් වෙනවානේ වස්තුකාම සහ ක්ලේශකාම. වස්තුකාම කියලා කියන්නේ අර කියන ලද භෞතික වස්තුන් අපේක්ෂා කරන. එතකොට ක්ලේශකාම කියලා කියන්නේ Taman දේවල් හිත හිතා ඉන්නවා කල්පනා කර කර ඉන්නවා ඒ විදිහට හිතන්න කැමති ඒ විදිහට හඟින්න කැමති ඒ විදිහට කල්පනා කරන්න කැමති ඒ මානසිකව යම් යම් දේවල් විඳිමින් ඒවා තුලින් යම්කිසි ආස්වාදයක් ලබනවා. එතකොට ඒ ක්ලේශයම නැවත නැවත මතු කරගෙන උපාදාන කරගන්න. දැන් මගේ ගැන මෙච්චර ප්‍රසිද්ධයි. මම ලෝකෙ මෙච්චර ප්‍රකට කෙනෙක්. මට හුඟක් දෙනා ගරු කරනවා. එතකොට මගේ කීර්තිය දසත පැතිරිලා තිනවා. මං ගැන මිනිස්සු මෙහෙමයි සලකන්නේ. දැන් මේවා ඔක්කොම මනසේ පහළ වෙන තෘෂ්ණාව උපාදානයේ පදනම් කරගෙන මතුවෙන දේවල්. එතකොට මේ විදිහට යම්කිසි කෙනෙකුට ඒ මනෝභාවයන් යථාර්ථවාදීව ඇති කරගන්නත් පුළුවන්. දැන් රහතන් වහන්සේ නමකටත් ඕනනම් තමන් වහන්සේ පිළිබඳව මෙච්චර පිරිස දන්නවා මේ වගේ කීර්ති ഘോഷාවක් පැතිරෙනවා කියලා හඟින්න පුළුවන්. එතකොට නිකලස් මනසින් ඒක දකින්නේ යථාර්ථවාදීව. හේතුඵල වශයෙන් මෙහෙම දෙයක් ඇත්තටම තියෙනවා කියලා දකින්න පුළුවන්. දැන් අපි මේ කතා කරන්නේ බොහෝ කොට ප්‍රතජන සත්වයන්ගේ මනසේ එහෙම යථා ස්වභාවයේ දැක්මකට වඩා ඒක තමන්ට ආරෝපණය කරගෙන මමායනෙන් තමන් පිළිබඳව මේ පංචස්කන්ධය පිළිබඳව මමායනෙන් කල්පනා කරමින් ඒ මමත්වයටම අර සියල්ලක් ආරූඪ කරගන්න. දැන් මේ මේ මම කියන කෙනා ගැන තමයි මේ කතා කරන්නේ. ওই මගේ ගැන තමයි ඔය තැන් තැන් වල ඔය පෝස්ටර් ගහලා බැනර් ගහලා ඔය ප්‍රසිද්ධ කරන. ඔය ස්පීකර් වලින් කිය කියන්නේ මම ගැන තමයි. එතකොට අපේ දේශනා තමයි දැන් වැඩි හරියක් දෙන අහන්නේ. ඒතර අපි කියන කාරණා තමයි දැන් වැඩිපුර දෙන පිළිගන්නේ. මෙන්න මේ විදිහට අපේ දැනුම උගත්කම හැකියාවන් පිළිබඳව ලොකු බලාපොරොත්තු ඇති කරගන්නවා අපේක්ෂාවන් ඇති කරගන්නවා ඒවා නිසා ඇතිවෙන කීර්තිය අර ಗುಣකතනය ආදිය පිළිබඳව අපි මනසින් අපේක්ෂා. එතකොට පුද්ගලයාගේ මනසේ වස්තුකාමයේ වෙනම ඇති වෙනවා. ඒ කියන්නේ ගේ දොර ඉඩකඩම් යාන වාහන මිල මුදල් රැකී ආරක්ෂා ව්‍යාපාර ආදී අපිට මේ පංචේන්ද්‍රයන්ගෙන් භුක්ති විඳින්නට පුළුවන් දේවල් වෙනම අපේක්ෂා කරනවා. ඒක හඳුන්වනවා වස්තුකාමයයි කියලා. මේ ක්ලේශකාමය කියලා කියන්නේ ඒ පංචේන්ද්‍රයන්ගෙන් ග්‍රහණය කරන්න බෑ. නමුත් මනසින් නැවත නැවත ග්‍රහණය කරගෙන භුක්ති විඳිනවා. එතකොට ඒ ක්ලේශ ධර්මයේම යලි යලිත් උපදූපදව ඒ ක්ලේශයම භුක්ති විඳිනවා. ඒකෙන් යම්කිසි ආස්වාදයක් ලබනවා. ඒක තමයි ක්ලේශකාමය කියලා. ඒතර එහෙම භුක්ති විඳිනකොට ඒක තමන්ගෙන් ගිලිහිලා යනවට කැමති නැහැ. එතකොට දැන් ත්‍ෘෂ්ණාවෙන් නැවත නැවත ඒවා හිත හිත භුක්ති විඳින කෙනාට ඕක හිතන්න එපව කතාරලා දානව වැඩක් නැහැ කිව්වට එතකොට තමන්ගෙන් කොටසක් ගැලවිලා යන්න වගේ තමයි පේන්නේ. එතකොට තමන් මාන්නෙන් ගොඩනගාගෙන හිටපු තමන්ගේ පෞරුෂය තමන් පුම්බගෙන හිටපු ටික එක පාට නිකන් හුලම් බැහැලා යනවා වගේ තමයි තමන්ට දැනෙන්නේ. ඒකට මිනිස්සු කැමති නැහැ. එහෙනම් පුද්ගලයා තමන්ගේ ආත්මාභිමානයේ පෞරුෂය හැටියට මේ නඩත්තු කරන්න ආලේප කරන්න පුම්බන්න උත්සාහ කරන්නේ කුමක්ද වැඩි හරියක්ම තමන්ගේ ක්ලේශ කාමයන් උද්දීපනය කරගෙන ඒවා දැඩිව ග්‍රහණය කරගෙන ඒකෙන්ම තමන්ට ආවරණයක් අදාගෙන ඒක තුල තමන් කොටු වෙලා ඒ තුල කාලයක් ජීවත් වෙනවා. එතකොට ඒක බිඳුනොත් එහෙම මේ තමන්ට ලොකු අනතුරක් වුණා වගේ තමයි පේන්නේ. ඇයි? අර මාන්නය තමයි මේ තමන් හැටියට අපි හුවා දක්වාගෙන හිටිය. ඒ තෘෂ්ණාවම තමයි තමන් හැටියට හුවා දක්වාගෙන හිටිය. ඒ තෘෂ්ණා මාන උපාදානයන්ගෙන් දෘෂ්ටීන්ගෙන් තමයි මේ තමන් කියන කෙනා නිර්මාණය කරගෙන හිටිය. ඒව තුළින් තමයි මේ පෞරුෂය කියන එක ගොඩනගාගෙන පුම්බගෙන හිටිය. ඒ ටික නැති වෙනකොට පුද්ගලයාට ලොකු අමාරුවක් රිදුමක් දැනෙනවා. එනිසා මිනිස්සුන්ට වස්තුූන් අතහරින්නට පහසුයි ක්ලේශකාමයෙන් මනස නිදහස් කරගන්න එක පහසු නෑ. වස්තුකාමය කියන එක දුරු කරන්න පහසු දෙයක්. අපට ඕන නෑ ඒව ඔන්න ඇති යානවාහන ඔන්න අපි පයින් යන්න. එතකොට අපට ලොකු ගෙවල් දුරවල් නැතුවර කමක් නෑ අපි නිකන් ඉන්න. එතකොට අපි ඔය තියෙන තැනක ලැබෙන විදිහකට අපි ජීවත් වෙමු. ඒතර ඇඳුම් පැළඳුම් මහ දේවල් ඔන්න මේ තියෙන දෙයකින් අපි තෘප්තිමත් වෙමු. මේ විදිහට මේ අල්පේච්ඡතාවය ගැන කතා කරද්දී මිනිස්සුන්ට ද්‍රව්‍ය උපකරණ පිළිබඳව භෞතික ලෝකයේ පිළිබඳව බොහොම පහසුයි අල්පේච්ඡතාවය ඇති කරගන්න. පහසුයි කියලා කියන්නේ උනන්දු වෙන කෙනෙකුට. එහෙම නැති කෙනෙකුට නම් ඒකත් පහසු දෙයක් නෙමෙයි. නිවන් දකින්නට ಗುಣධම් වඩන උත්සාහ කරන කෙනෙකුට යම් පමණකට මේ ක්ලේශකාමයට එක්ක සංසන්දනාත්මකව සාපේක්ෂව බලනකොට වස්තුකාමයෙන් බැහැරවීම තරමක් පහසුයි. නමුත් ක්ලේශකාමයන්ගෙන් බැහැරවීම කියන එක ඊතරම් පහසු කාරණයක් නෙමෙයි. එනිසා තමයි මේ ගිහි ලෝකයෙන් ඈත් වෙන්නට උත්සාහවත් වෙන භික්ෂුන් වහන්සේලා ඒ ගිහි ජීවිතය අතහැරලා පැවිද්දටපත් වෙනවා පැවිද්දටපත් වුනහම බොහෝ දේ අතහරිනවා නමුත් උන්වහන්සේලා ඒ තමන් බලාපොරොත්තු වෙන රුචිය රුචිකම් වලින් මනස බැහැර කරන කෙලෙස් නසනවා කියන තැනට යන්න තව බොහෝ කොට වීරය කරන්න වෙනවා අපේ රේරුකාණේ චන්දමල මහානායක හාමුදුරුවෝ සිහිපත් කරන්නේ ගත පැවිදි කරනවා කියන එක විනාඩි 5කින් 10කින් කරන්න පුළුවන් දෙයක්. කෙස් ටික කපලා, නාවලා, සිවුරු අඳවලා සිල් සමාදන් කළයින් පස්සේ තනත්තා පැවිද්දෙක් හැටියට සම්මත වෙනවා. පැවිදි කියන තලයට භූමිකාවට තනත්තා පැමිණෙනවා. හැබැයි ওই විනාඩි 5න් 10න් කරන පැවිද්ද කියන එක යථාර්ථවත්ව පැවිදි ආකල්ප ශ්‍රමණ ගුණාංග වැඩි දියුණු කරගෙන හැබැයි පැවිද්දෙක් බවට මනසින්පත් වෙන්නට ඒ තනත්තාට සතියක්ද මාසයක්ද වසරක්ද මුළු ජීවිත කාලෙම වෙහෙසෙන්න වෙනවද කියලා කියන්න බෑ. ඒක ඉතින් තම තමන්ගේ ප්‍රඥාවයි වීරයයි සද්ධාවයි ඒව මත තමයි තීරණය වෙන්නේ. එනිසා යම්කිසි කෙනෙකුට භෞතික වශයෙන් මට අම්මා තාත්තත් අතහරින්න පුළුවන්, අඹදරුවොත් අතහරින්න පුළුවන්, ගෙවල් දොරවලුත් අතහරින්න පුළුවන් කියලා සැනෙකින් මේවා බැහැර කරලා එන්න පුළුවන් හැබැයි මනස සකසුරුවම් කරගන්නවා කියන එක එතරම් පහසු කටයුත්තක් නෙමේ. අපි දන්නා එක්තරා තරුණ මහත්මයෙක් එතුමා විවාහ වෙලා දරුවොත් දෙදෙනෙක් ඉන්නවා. ඉතින් එතුමා අපේ විහාරස්ථානයට සිල් සමාදන් වෙන්නට පැමුණුණා. පැමිණලා එතුමාට ඕන වුණා පැවිදි වෙන්න. ඉතින් පැවිදි වෙන්නට ඕන කියලා කිව්වයින් පස්සේ අපි එතුමාට උපදෙස් දුන්නා මහානකමට යොමු වෙන එක හොඳයි. හැබැයි පැවිදි වෙලා ගුණධම් වඩන්නට යොමු වෙන්නේ කුමක් නිසාද? ගිහි ජීවිතේ මට මේ තිවෙන ප්‍රශ්න විඳගන්නට බැහැ කියලාද? එහෙම නැත්නම් කාරණේ හරියට තේරුම් අරගෙන. එතකොට එතුමා කිව්වා ස්වාමීන් වහන්ස මම කාරණා හරියට තේරුම් අරන් තමයි මෙතනින් නික්මෙන්න උත්සාහ කරන්නේ. එතෙන්දී අපි එතුමාට උපදෙස් දුන්නා හොඳයි එහෙමනම් තව ටිකක් වීරය කරන්න තව වසර කීපයක් ගෙදර රැඳිලා ඉන්න පුළුවන්ද කියලා බලන්න. ඒ ඉන්න අතරතුරේ කරන්නට තියෙන යුතුයකම් කොටස් කරන්න මව්පිය වෙනුවෙන් දරුවෝ වෙනුවෙන් මොකද දරුවෝ දෙන්නගේ අනාගතය ගැන බලන්න ඕන. ඒ නිසා ඒවත් කරමින් තව ටික කාලයක් ගෙදර ඉන්න පුළුවන්ද කියලා උත්සාහ කරන්න. ඒ අතරතුරේ පැවිදි වෙන්නට යම් තැනක් සුදුසුයි කියලා හැඟෙනවා නම් තැන් තැන් වලට ගිහිල්ලා බලන්න Tamanට කොයි වගේ තැනකද ගුණධම් වඩන්න රුචි වෙන්නේ කියලා. මේවා ටිකක් හොඳට හොයලා බලලා පරිස්සමින් කලබල නොවි හදිස්සි නොවි ඔය කටයුත්තට යොමු වෙන්න කියලා අපි උපදෙස් දුන්නා. එහෙම උපදෙස් දුන්නාම එතුමා ඒ උපදේශයත් පිළිගත්තා. පිළි අරගෙන අර විදිහට තවත් වසර දෙකක් විතර ඒ ව්‍යාපාර කරමින් මුදල් උපයලා මව්පියන්ට කරන්න පුළුවන් සංග්‍රහත් බොහෝ කොට සිද්ධ කරලා දරුව වෙනුවෙනුත් මිල මුදල් බැංකු පොත්වල තැන්පත් කරලා ඒ අයගේ අනාගතයත් සුරක්ෂිත කරලා ස්වාමින් වහන්සේ දැන් මම පැවිද්දට සූදානම් ඊට පස්සේ අපි ඇහුවා කොහෙද පැවිදි වෙන්න බලාපොරොත්තු වෙන්නේ අහවල් ආරණ්‍යයට යන්නයි බලාපොරොත්තු වෙන්නේ එතන මට ප්‍රියයි පස්සේ ඉතින් අපිත් ආශිර්වාද කළා හොඳයි කොහොම වුණත් Tamanගේ මනස ගැන සැලකිලිමත් වෙන්න පරිස්සම් වෙන්න මොකකටද මේ යන්නේ කුමක් නිසාද මේ ගිහි ජීවිතයෙන් පැවිද්දට එළඹෙන්නේ මේවා හොඳට තේරුම් ගන්න උත්සාහ කරන්න කියලා අපි එතුමාට ආශිර්වාද කරලා පිටත් ඊට පස්සේ ටික කාලයක් එතුමා පෙනෙන්නට හිටියේ නැ දිනක් මාස කීපයකට පස්සේ නැවතත් එතුමා අපි මුණ ගැහෙන්නට ආවා අර ගිහි ස්වරූපයෙන්ම. පස්සේ ඒ දකින්නකොටම අපි තේරුම් ගත්තා කොතනක හරි පටලැවිල්ලක් සිද්ධ වෙලා තියෙනවා. ඊට පස්සේ එතුමා සමග කතා බහ කරනකොට අපි කිව්වා පැවිදි වෙන්නට ගියා වුණාට ඉතින් අපේ මනසේ ස්වභාවය මෙහෙමයි. ඉතින් මේ මනස පිළිබඳව තේරුම් ගන්න එක එච්චර පහසු නැහැ, ලෙහෙසි නැහැ. ඉතින් මේ මහානකමට යන්න කියලා, ಗುಣධම් වඩන්න කියලා, නිවන් දකින්න කියලා ගියාට නොයෙකුත් සම්බාධක අපේ මනස තුලින්ම මතුවෙනවා, මනස තුලින්ම ගොඩනැගෙනවා කියලා අපි සිහිපත් කළා. මොකද එහෙම කියන්නට අවශ්‍ය වුණේ එතුමා අපිත් එක්කලා කිව්වා හාමුදුරනේ මම මහාන වෙන්න කියලා ගියා. ගියා වුණාට අම්මා හොඳටම අසනීප වුණා. අසනීපෙලා මල්ලි ගියා මාව හොයාගෙන එන්නට. ඉතින් මල්ලි ගිහිල්ලවරලා මෙහෙම අම්මා අසනීපයි කියලා කිව්වා. ඒ නිසා මට ගෙදර එන්න සිද්ධ වුණා මහාන වෙන්න නැතුව කියලා කිව්වා. ඉතින් එහෙම කියනකොට මේ සිතේ ස්වභාවය පිළිබඳව අපි ටිකක් උනන්දු වෙන නිසා අපි එතුමාට කිව්වා ඔව් ඉතින් ඒ වගේ බාහිර බාධකත් එන්න පුළුවන්. ඒ වගේම තමන්ගේ මනස තුලිනුත් බාධක එන්න පුළුවන්. ඒ මවාසනීප වීම කියන කාරණේ විතරක් නෙමෙයි අපේ මනස තුළින්මත් මේ බාධකයනවා අපට මේ ගුණදහම් වඩන මාර්ගයේදී අපට තුන් විදිහකට බාධා එනවා. ඒ තමයි අපේ මනස හරහා බාධකේනෝ අන් අයගේ ජීවිත හරහා අන් අයගේ සිතුම් පැතුම් හරහා බාධකේනෝ ඒ වගේම සබාධහමින් බාධකේනෝ ඔය තුන්නාකාර බාධකම මැඩ ගන්නට අපි දක්ෂ වුණොත් තමයි අපිට යමක් නිවැරදිව කරන්නට පුළුවන් වෙන්නේ. සබාධහමෙන් එන බාධා මගහරවා ගන්නට අපට බොහෝ දේ අද සමාජය තුළ කරන්නට පුළුවන් තාක්ෂණික ඒ වගේම බටහිර විද්‍යාත්මක දියුණුවත් එක්කලා නොයෙක් දේ ඒ සඳහා උපක්‍රමශීලීව නිර්මාණය කරමින් පවතින. ඒ වගේම පුද්ගලයෝ හරහා එන බාධකත් අපිට එක්තරා ප්‍රමාණයකින් පාලනය කරගන්නට පුළුවන් ටිකක් අවදියෙන් කල්පනාවෙන් සමාජය පිළිබඳව දැනුවත්ව හිටියොත්. නමුත් Tamange මනස ඇතුලෙන් එන බාධක ඒ වගේ තේරුම් ගන්න එක පහසු නැහැ කියලා අපි එතුමාට පැහැදිලි කළා. එතකොට එතුමා කියනවා හාමුදුරනේ ඇත්තම කාරණය නම් ඒක තමයි අම්මා අසනීප වෙච්ච නිසාම නෙමෙයි මම මහාන වෙන්නට කියලා ගිහිල්ලා ඉන්නකොට දවස් දෙකක් ගත වෙනකොට හාමුදුරනේ මට කෙලගිලින්නවත් බැරුව ගියා ඒ තරම් මහා දාහයක් ගතින් සිතින් මතුවෙන්න පටන් ගත්තා. එතකොට මෙච්චර කාලයක් මං හිතාගෙන හිටියේ මේ සියල්ලක්ම මට අතහරින්න පුළුවන් කියලා. හැබැයි අතහැරලා ගියාට පස්සේ මහා ගින්නක් වගේ දැනෙන්න ගත්තා දැන් සියල්ලම නැහැ නේද දැන් මගේ අනාගතේ මොකක් වෙයිද කොහොම වෙයිද එතකොට නිරන්තරයෙන් අර අතහැරපු දේවල් පිළිබඳව සිහිපත් වෙනවා ජීවිතේ හරීම අවිනිශ්චිත තත්වයකට පත් වුණා වගේ දැනෙන්නට ගත්ත ඒකත් එක්කලා මහා ගින්නක් ගතසිත දවාගෙන මතුවෙන්නට ගත්ත ඒ කාංසාව තුලින් ඇතිවිච්ච මහා පීඩනය හාමුදුරනේ මට දරා ගන්නට නොහැකිව රාත්‍රී නිින්ද යන්නේ නැහැ කෑම කන්නට බෑ ඊට පස්සේ මට කර කියා ගන්න දෙයක් නැතුව මොකද්ද කරන්නේ කියලා අතිශයින් වික්ෂිප්තව ඉන්නකොට තමයි වෙලාවට මල්ලි ගියා මාව හොයාගෙන අම්මා සනීප නැහැ අයියේ ගෙදර යන්න එන්න කියලා. ඒක මට ලොකු අස්වැසිල්ලක් වුණා. ඒ නිසා මම ගෙදර ආවා. ඇත්තටම හාමුදුරනේ හැබෑ කාරණේ නම් අම්මා සනීප වෙච්ච එක නෙමෙයි ඔබ වහන්සේ කිව්වා වගේ මේ මනසේ මතුවෙච්ච පීඩාවමයි මේකට හේතුව කියලා එතුමා සඳහන් කළා. එතකොට මම කිව්වා ඉතින් ඒ හැබෑව අපි තේරුම් ගන්නට ඕන. ඒ හැබෑව තේරුම් අරගෙන තමයි අපි මෙතනට මුහුණ දෙන්න ඕනේ. පස්සේ එතුමා කිව්වා හාමුදුරනේ මට කල්පනා වුණා සුදස්සි හාමුදුරුව මෙච්චර ළඟින් ඇසුරු කරලා ඇයි හාමුදුරුව මට මේ ගැන කල්ැතුව නොකිව්වේ මෙහෙම ප්‍රශ්නයක් මනසේ ඇති වෙන්න පුළුවන් කියලා ඇයි හාමුදුරුව නිකන්වත් අනතුරු ඇඟවීමක් නොකළේ කියලා එහෙම මට හිතුණයි කියලා එතුමා අපි සමග කිව්වා. පස්සේ අපි එතුමාට පැහැදිලි කරලා දුන්නා ජීවිතයට මුණ දෙන්න මනස හඳුනා ගන්න අපට පුළුවන් තරම් අපි උපකාර කළා. හැබැයි පැවිදි වෙන්නට යද්දී අපි නිකමට හරි කිව්වනම් මහත්ය ඔබතුමාගේ මනස ඕකට ශක්තිමත් නැහැ. ඔබතුමාට මේක කරන්න බෑ. ඒ නිසා ගිහිව ඉඳගෙන ಗುಣධම් වඩන්න කිව්වනම් ඔබතුමාට මොකද්ද හිතෙන්නේ? එන එකවරම හිතෙන්න පුළුවන් ආ මේගොල්ලෝ ගිහි ජීවිතයෙන් අයින් වෙලා මහන වෙලා අපූර්වට කටයුතු කරනවා. දැන් අපි එතනට යන්න හදනකොට අපට බාධාක්. ඒතකොට මේකද සාසනය, මේකද කල්යාණ මිත්‍රත්වය, මේකද දහම. ඉතින් මහන වෙන එක මොකද්ද වැරද්ද? ගිහි ජීවිතයෙන් ඉවත් වෙලා පැවිදි වෙනවා නම් ඇයි ඒකට බාධා කරන්නේ? මෙන්න මෙහෙම මිනිස්සුන්ට හිතෙනවා පින්නතුනේ. දැන් අපි යම් කිසි කාරණයක් පටලවා ගන්න බව දැකලා ඕක කොහොම කරන්න එපා කියලා කිව්වට එහෙම නෙමෙයි ඒව ගන්නෙ ආ උන්වහන්සේලා අපූර්වට ඒව කරගෙන යනවා අපට විතරක් එපා කියන. ඒ අපට කරන්න හොඳ නැද්ද? අපි කළහම මොකක්ද ඇති වැරද්ද? ඉතින් එහෙමද බුදුහාමුදුරුවෝ දේශනා කළේ මේ ගිහිව ඉන්නවට වඩා මහාන වෙන එක නේද හොඳයි කියලා දේශනා කළේ. ඔන්න ඔය විදිහේ තර්ක විතර්ක ටිකකට මනස ගොදුරු වෙනවා. එහෙම වුණහනම් අර කල්යාණ මිත්‍රත්වයත් එතනින් අහෝසි වෙනවා. ඊට පස්සේ නැවත උපදෙස් ගන්නට අපි හමුවට නොයන එකයි ඒකේ ප්‍රතිඵලය වෙන්නේ. කියලා මම එතුමාට පැහැදිලි කළා මහත්තයෝ දැන් ඔබතුමා ඔබතුමාගේ මනසේ තියෙන දුබලකම හඳුනාගත්. අපිත් එක්ක අමනාප නොවී ගිය නිසා ඒ වගේ ගැටුම්කාරී මනෝභාවයකින් නික්ම ගිය නැති නිසායි අද ඔබතුමාට අපි මුණ ගිහිලා නැවත උපදේශයක් ගන්න හරි ඉඩක් ලැබුණේ. ඒ නිසා දැන් තමන්ගේ මනස පිළිබඳව අත්දැකීමක් තියෙනවා පරිචයක් තියෙනවා. ඒ නිසා මනස කොහොමද ක්‍රියා කරන්නේ කියලා පෙරට වඩා ඉතා සංවේදීව තේරුම් අරගෙන ඒ දුබලකම් අවම කරගෙන නැවත මහත්යට දැන් මට පුළුවන් පැවිදි ජීවිතයක් ගත කරන්න කියලා හිතුණොත් අන්න එදාට නික්ම යන්න ඒක පෙර ගියාට වඩා බොහොම සාර්ථක ජීවිතයක් බවට පත් වේවි කියලා අපි එතුමාට උපදෙස් දුන්නා. ඒ නිසා මේ මනස පිළිබඳව සමහර කාරණා අනුන්ගෙන් අහලා පොතෙන් කියවලා උපදෙස් අරගෙන විතරක් හඳුනගන්න බෑ. ඒවා අත්දැකීම් තුලින් බොහෝ දේ තේරුම් ගන්නට ඕනේ. කොහොමද මේ ක්ලේශ කාමයන් නිසා අපේ සිත දවන්නේ තවන්නේ කියලා. එනිසා මිනිසුන්ට පහසුයි ගෙවල් දොරවල් අඹදරුවන් ඥාතීන් මේ භෞතික දේවල් අතහරින්න පහසුයි ඉඩකඩම් මිලමුදල් මේවා අතහරින්න පහසුයි හැබැයි ඒවා නිසා මනසෙහි ඇතිවෙන කෙලෙස් ධර්ම ඒ කෙලෙස් ධර්ම වලින් ඇති කරන පීඩාව මේවයින් නිදහස් වෙන එකේ තරම් පහසු නෑ එනිසා වස්තුකාමයෙන් පමණක් නෙවෙයි ක්ලේශකාමයන් ගෙනොත් අපේ මනසෙහි අල්පේච්ඡතාවය පුහුණු කරගත්තොත් තමයි ටික ටික මනස සැහැල්ලු කරගෙන මේ ලෝකෙහි යථා ස්වභාවය දකින්නට අපට පුළුවන් වෙන්නේ. එනිසා අද ධර්ම දේශනාවේදී අපි ඔය පැහැදිලි කරන්නට යෙදුනේ අල්පේච්ඡතාවයේ පිළිබඳව අපි දත යුතු කරුණු හතරක් තියෙනවා. ප්‍රත්‍ය අල්පේච්ඡතාවය, පරියප්ති අල්පේච්ඡතාවය, අධිගම අල්පේච්ඡතාවය සහ දුතාංග අල්පේච්ඡතාවය වශයෙන් එකෙන් කරුණු දෙකක් අපි පැහැදිලි කළා ප්‍රත්‍ය අල්පේච්ඡතාවය කියන්නේ මොකක්ද ඒ වගේම පරයාප්ති අල්පේච්ඡතාවය කියන්නේ මොකක්ද කියන කාරණා අපි ওই විදිහෙන් පැහැදිලි කරන්නට යෙදුනේ මේ පිළිබඳව තවත් අපි දැනගත යුතු බොහෝ කරුණු ඉදිරි ධර්ම දේශනාවේදී පැහැදිලි කර දෙන්නට බලාපොරොත්තු වෙනවා මෙතෙක් වේලා මේ අසූ දහම් කරුණුත් සිහියේ පවත්වාගෙන අපේ භෞතික ද්‍රව්‍ය පරිහරණය කරද්දි අවශ්‍යතාවය හඳුනාගෙන හැඟීම් වලට වහල් නොවී ක්‍රියාත්මක වෙන්නේ කොහොමද?